අපි නැවත යනවා දෙපාවා කියලා සත්වයෙක් ඉන්නවා. කකුල් දෙකක් තියෙන සත්වයෙක්. එයාගෙන් අහනවා නම මොනවද මම මිනිසයා කියලා කියනවා. එහෙනම් ඉවසීම ප්‍රගුණ කරන්න මොනවද කරන්න පුළුවන්? මට ඒ ඇස කන දිව නාසය සම කියන ඔක්කොම දුර්වලයි මගේ. මම ඒවා හරියට දියුණු කළා නෑ. හැබැයි මට ටිකක් ඉතන්න පුළුවන්. මොනවද කරන්නේ? පොල් ගහ යට හිටියාම පොල් වැටෙන බව මට ඉතෙනවා. ඒ නිසා වෙන ගහක් හොඳයි. මෙතන වාඩි වෙලා ඉන්න පුළුවන් බෑ ටික වෙලාවකින් ඉර පායන මේ පැත්තේ තමයි ඉන්නේ නැගෙනහිර තියෙන්නේ මූණට ඉර එළිය වැටෙනවා ඒ නිසා මම මේ පැත්තට ඇරිලා ඉන්නම් එහෙනම් එයා යම් කිසි දෙයක් ඉතනවා ඒ ඉතලා දැනුවත් වෙනවා මේ වාගේ මේ කන්තිය කියන දේ ඇදෙන ක්‍රමවේදය අපි ඉස්සලා දැනගන්න ඕනේ ඒකයි අපි මෙච්චර සවිස්තරාත්මකව කතා කරන්නේ හැමදේම හැමෝම කියනවා ඉවසන්න මහණෙනි ඉවසන්න පින්වත්නි ඉවසන්න ඉවසන්න කිව්වට ඉවසීමක් හැදෙනවද? ඒම හැදෙන්නේ ඒක හැදෙන ක්‍රමය කියලා දෙන්න එපාය. ඉවසීමක් මේ බඹයක් විතර උස තියෙන කය තුල ඇති වෙන්නේ කොහොමද කියලා කියන්න එපාය. එහෙනම් ඉවසීම ඇති වෙන්න පුළුවන් මේ ඉව කරලා දැනගන්න ක්‍රමේ තියෙනවා ආයතන අයෙම. අපි ඉව කරන්න ඕනේ මොනවද මට පේන්නේ? ඒ පේන දේ ඉව කරලා දැනගත්තාම චිත්තානුපස්සනාව ඇදෙනවා තරහා යනවා. මිනිස්සෙක් ඇවිල්ලා අපට යම්කිසි දෙයක් බයිනවා. මොනවද මට ඇහෙන්නේ? ශබ්ද. දැන් ප්‍රශ්නයක් තියෙනවද නේ? මට වචන ඇහුන්නේ මට වාක්‍ය ඇහුන්නේ මට භාෂාවක් ඇහුන්නේ මට ඇහුනේ ශබ්ද. මට ශබ්ද විතරක් ඇහෙනවා නම් ඒක ප්‍රශ්නයක් වෙන්න බෑ. යාට ඉවසන්න පුළුවන් ඕන තරම්. මහා සාගරය වගේ කන්දියටපත් වෙලා යා ඉවසලා ඉන්නවා. ඇයි යාට ඇන්නේ ශබ්ද විතරයි. වචන ඇයෙන්නේ එයාට ඒකේ වාක්‍ය ඇයෙන්නේ භාෂාවක් ඇයෙන්නේ එයාට කැළඹෙන්න හේතුවකුත් ඇයෙන්නේ ඒ ශබ්ද ටික ශ්‍රවණය කරමින් සිටිනවා නැවත මේ ඇසට ගෝචර වෙනවා අසභ්‍ය විදියට ඇසිරෙන චරිත ගොඩාක් දුස්සීල ක්‍රියාකරාවන් අපට පේනවා එයාගෙන් ආනවා ඉවස ගන්න බෑ නේද? බෑ මේවා ඉවසන්න පුළුවන්. මේවා හදන්න ඕනේ. මේවට විරුද්ධව නැගී සිටින්න ඕනේ. පොඩ්ඩක් ඉන්න කලබල වෙන්න එපා. ඉවසන්න බෑ. මොන ඉවසිල්ලක්ද? ඕවා දැක්කම ඉවසන්න පුළුවන්ද මිනිස්සෙකුට? පුළුවන්. පුළුවන්. මොනවද දැක්කේ? අර බලන්න කර දුස්සීලිය කරන නෑ. ඇත්තට කියන්න මොනවද දැක්කේ? ඒ මිනිසුන්ගේ වැරදිනේ. නෑ. ඒක සිතටනේ දැනෙන්නේ. ඇහැට මොනවද දැක්කේ? ඈත දැක්කේ දැක්කේ ඒක තමයි මොනවද දැක්කේ? පාටනේ දැක්කේ. පාටවල මොනවද තියෙන දුස්සීලය? කළු පාට, කොළ පාට, නිල් පාට, තැඹිලි පාට, කා පාට දුස්සීලද? නෑනේ. එහෙනම් දුස්සීලයි කියලා කිව්වේ මට දැනුණානේ. නෑ, සිතට පේන්නේ ඇසට විතරයි පේන්නේ. පේන දේ තුළ මට කියන්න මොනවද දැක්ක දුස්සීලභාවය? මේ ඇඳුම් එහෙම පිළිවෙලක් නෑ. ඒක පිළිවෙල නෑ කියන එක ඉතින් දෙයක් නේ. මොනවද පෙනුනේ? තලෙළු මිනිසුන්ගේ ඇඟ පෙනුණා. සුදු මිනිසුන්ගේ ඇඟ පෙනුණා. කළු මිනිසුන්ගේ ඇඟ පෙනුණා. එහෙනම් වර්ණනේ මේ දැකලා තින්නේ. වර්ණ දැක්කාම කැළඹෙන්න කොහමද? වර්ණයේ ප්‍රශ්නයක් නෑ. වර්ණ විද්‍යාව කියලා කියනවා වර්ණ ඥානං කියලා කියනවා එහෙනම් වර්ණ ඥානං දිනු කළා නෑ වර්ණය ප්‍රත්‍යක්ෂ කරගෙන මේ දක්ෂතාවය නෑ එහෙනම් මේ වර්ණ දකින්නකොට වර්ණයේ විතරක් දකින්නටත් මේ වර්ණය තුල තියෙන අන්ත දෙක දකින්නටත් මේ වර්ණය තුල තිබෙනා සැප දුක තේරුම් ගන්නටත් මේ වර්ණය කරනකොටගෙන නිවන් දකින්නටත් දක්ෂකම නැහැ වර්ණ ඥානං වඩල නැහැ එහෙනම් ඇහැට පේන්නේ මොනවද පාට විතරයි එහෙනම් දැන් මොකද්ද ප්‍රශ්නයක් ඔක තියෙන නැහනේ ප්‍රශ්න නැහනේ පාට විතරනේ තියෙන්නේ හැමතැනම තියෙනනේ පාට දුඹුරු පාට, ලා පාට, කොළ පාට, තැඹිලි පාට හැමතැනම තියෙන නම් ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක ඉව කරලා දැනගත්තා මේක සුදුසුද කියලා. මේක මොනවද කියලා ඉව කරලා දැනගත්තා මෙයා කියනවා මේක වැලිතලප කෑල්ලා. නැවත ඇස් දෙක බැඳලා ඉන්න කෙනෙකුට ඉමීසරේ යමක් ලං කළා නම් මේක මොකද්ද දන්නේ මේක ඇපල් කෑල්ලා. නැවත මායට යමක් ලං කළා නම් මේක මොකද්ද? මේක අලුවා කෑල්ලා. ඇස්සරලා බලනකොට අරියට මෙයා දැනගත්තා. එහෙනම් අපි මේ ලෝකේ নানা ප්‍රකාර විදිහට කැළඹෙන්නේ අනුන්ගේ ප්‍රශ්න අපේ ප්‍රශ්න කරගෙන දඟලන්නේ අපි විශාල දුකට ප්‍රශ්නයකට කරදරයකට මුහුණ දෙන්නේ අපි මේක දැනගන්න නැති නිසා අපට පෙනිලා තින්නේ මොනවද ඇහිලා තින්නේ මොනවද කියන එක අපි දන්නේ නැහැ ඒ දන්නේ නැති නිසා ඇහිච්ච නැති එකක් සම්බන්ධයෙන් අපි පැටලෙන්න යනවා පෙනිලා තින්නේ වර්ණ හැබැයි ඒකට ප්‍රශ්නයක් වෙලා නැහැ. පෙනිච්ච නැති එකක් ප්‍රශ්නයක් කරගෙන අපි පැටලෙනවා. එහෙනම් මේ ලෝකේ සත්වේ කැළඹිල්ලටපත් වෙන්නේ අනාවබෝධය නිසා. අවිද්‍යාව නිසා තමයි මිනිසෙකට द्वේෂය ඇති වෙලා තරහව ඇති වෙන්නේ. එහෙනම් මේ අවිද්‍යාව අයින් කෙරුවොත් ඒකට විද්‍යාව පාල කරොත් එයාට පුළුවන්කම තියෙනවා මේ ලෝකයේ හැම දෙයක්ම ඉවසගෙන ඉන්න. තථාගතයන් වහන්සේ මේ ලෝකේ කවදාවත් කැළඹුන්නේ නැහැ. රාතන් වහන්සේලා මේ ලෝකේ කවදාවත් කැළඹුන්නේ ඒ උත්තරමයන් වහන්සේලා බොහොම සන්තෝෂෙන් හිටියා සිරිනරමගෙන ලස්සන පාට ටිකක් ඇවිත් ගියා. අපේ හාමුදුරනේ මේ මිනිස්සු හොඳටම බැන්නනේ ඔබ වහන්සේට. ඔව් මට ශබ්ද ටිකක් පූජා කරලා ගියා.